ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. Thank you. ආයුබෝවන් හිතාදර රසික රසිකාවනි ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. පැරණිතම වූත් අත්‍යන්ත අනායාසී වූත් නාද මූලාශ්‍රය මිනිස් කටහඬ. ඔටෝ කොරලි කියන හංගේරියානු සංගීතවේදියා පවසනවා. මානව විද්‍යාඥයින් ප්‍රාථමික ජනයාගේ සංගීතය ගැන කියද්දිත් සංගීත ਵਿਚාරකයෝ මේ ගැන කතා කරද්දි මිනිස් කටහඬ සංගීත භාණ්ඩයක් වගේ කියලා තියෙන තැන් අපට හමු වෙනවා. ඉතින් අපි බලමු පහුගිය දිනක අපාතරින් වෙන් වුණු කැමිලස් පෙරේරා මේ ගීපද රචකයාගේ ගීතයක් ඉරිදා සංග්‍රහයට සොයා ගන්නට පුළුවන්ද කියලා. රෝහණ සිරිවර්ධන මේ ගායන ශිල්පියා ගැයුවේ කැමිලස් පෙරේරාගේ මේ ගීතය සාදයෙන් පුදසුන අවියස සත් ඈතනි වෙනවා රුදුරුළු වේ අවියෙන් පුදසුන අවියස කටහඬ වූ කලි සුසිර ගණයේ වාද්‍ය භාණ්ඩයක් සිය සැලකීම සුදුසුයි. පැරණිතම සංගීත වාද්‍ය භාණ්ඩය මිනිස් කටහඬයයි පවසන්නේ මේ වගේ સિદ્ધාන්ත මතයි. මම මීට පෙරත් මේ ගැන කිව්වා. මිනිස් කටහඬ මොනතරම් මිහිරට භාවිත කරන්නට පුළුවන්ද? ඒ වගේම රළු රුදුරු ද්වේෂ සහගත තරහව, පටිගය, පරිගැනීමට, වෛරයටත් මිනිස් කටහඬ භාවිත කරන්නට පුළුවන්. එහෙත් සතුට බෙදා දෙන්නට, මෛත්‍රිය කරුණාව බෙදා දෙන්නට, ලෝකයට ආදරය කරන්නට මිනිස් කටහඬින් මොනතරම් අපට ප්‍රයෝජන ගන්නට පුළුවන්ද? උදේට අහන ගීයකින් කවියකින් අපි මොනතරම් ප්‍රබෝධවත් වනවාද? පිරිතකින් යාඥාවකින් ශ්ලෝකයකින් මන්ත්‍රයකින් අප මොනතරම් අවදිවනවා මර්සිලින් ජයකොඩි පියතුමා ගුවන් විදුලියට රචනා කළ ගීතයක් විශාරද පී ඩන්ස්ටන් සිල්වා සංගීතවේදියා විසින් තනුව නිර්මාණය කර දුන්නා කාටද නාලනී රණසිංහ ගායන ශිල්පිනියට ඇය ගැයූ එම ගීතය බොහොම රසවත් මේ එම ගීතයයි කවියක් ගීයට හැරුණ කලක් දෝ කවියක් ඉපනලි නලියනවා ඉපනලි නලියනවා දෙස දියරලි සුළඟට කැඩි වට සරු ඇඳගෙන උන් සිලිපෑදෙනවා උන් සිලිපෑදෙනවා කෙතුම්බිම් සරු කොට හිඳ හිසනේ ආස්වාදයක් සඳහා ගීතයක් අසන රසිකයාට පළමුව ඇසෙන්නේ එහි නාද රටාවයි. එවන් නාද රටාවෙහි දැවටීගත් සංක්ෂිප්ත පද්‍ය නිබන්ධය නොඇසෙන්නේ නොවේ. එහෙත් ඒ ගී පද සමූහය සුභාවිත ගීතය තුල ගොනුවන්නේ නාද ශ්‍රේණි සමූහය හැටියටයි. වචන සරණියක් බවට පත්වනවා. ගීපද සරණියම් නාද සංගති සමූහය අවියෝජනීය ලෙස බැඳුණු ධ්වනි ඒකකයක් වන බව වැඩිදුරට සඳහන් කරනු කැමතියි කියලා අමරදේවයන් ලියලා තියෙනවා. එතුමා කුඩා වුණත් මහාර්ග කෘතියක් රචනා කළා නාදසිත්තම් කියලා. ඒ කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වුණා. වරින් වර විවිධාකාර වූ ග්‍රන්ථවලට සංග්‍රහවලට අමරදේවයන් ලිපි සපයලා තියෙනවා. ඒ ලිපි ඔහුගේ තිබෙන්නා වූ ව්‍යුත්පත්ති පොතපත කියවීමට ඒ වගේම ලේඛන කරණයට දක්ෂකම් පෑහැටි පෙන්눔 කරන බව සිහිපත් කළ යුතුය. උපහාසය හාස්‍යය අපේ ජීවිතවලට අවශ්‍යයි. බොහෝ උපහාස වලින් ජීවිතය අවබෝධ වෙනවා. සමාජයක ජීවත් වෙන්නට ඕනේ ආකාරය සිහිපත් වෙනවා. රෝහණ වැද්දගේ සංගීත රේදියා සාහිත්‍යකරුවා කවියා මේ කලාකරුවා තමන්ගේ ගීත බොහෝ වෙලාවට තමන්ම රචනා කරගෙන තනු නිර්මාණය කරමින් ගායනා කළා. බන්දුල විජේවීර සමග ගැයූ ගීතයක් අපට හිතුණා ඉරිදා සංග්‍රහයට මෙසේ යොදා ගන්නට. අපි බලමු මේ ගීය ඔබ මීට පෙර වරින් වර අසා තිබෙන. අදත් අපි උත්සාහ කරමු එම ගීය තේරුම් ගන්න. වනක්කාරයෝ දෙන්නේ අතර මගදී මුණ ගැහිලා මාර්ගා කැට ඉඳගත්තේ එක් එක් රයිගම පැත්තේ අනික ගම්කොළ පැත්තේ එක් එක් රයිගම පැත්තේ අනික ගම්කොළ පැත්තේ කොහොමද ඒ පැත්තේ තොරතුරු හරි ගිරීස් නෑ ඒ පැත්තේ එහෙට තදින් වැස්ස වහිනවා අපේ පැත්තේ මහ කකුලෝ ඔඩියේ උන්ට දෙලින් යන්න කියලා දෙනවා කන්ද කිව්වේ අපේ පැත්තෙන් මහ කකුලෝ බොඩිය උන්ට කෙලින් යන්න කියලා දෙනවා ඒ කිව්වේ මහ කකුලෝ කෙලින් අතට ගමන් කරනවා නෑ නෑ එහෙම බොඩිය උන්ට යන්න කියනවා ආ කොහම වුණත් පහු වෙනකොට බොඩිය උන්ට පුළුවන් වෙනවා මොන පිස්සුද ඔක්කොම හරහට යනවා. කලියුග කාලෙක උපන්න නුවණක් කාරයෝ දෙන්නේ අතර මගදි මුණ ගැහිලා මාර්ගයක් යට ඉඳගත්තේ. එක් එක් රයිගම පැත්තේ අනික ගම්පොළ පැත්තේ එක් එක් රයිගම පැත්තේ අනික ගම්පොළ පැත්තේ මොකද ඒ පැත්තේ පොරතුරු එහෙට රස ඒ පැත්තේ ඒ ගිනි රස්නෙට පායනවා අපේ පැත්තේ මේ කාලෙට ගම් වතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා මොකක් කිව්වා අපේ පැත්තේ මේ කාලෙට ගම් වතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා ඒ කිව්වේ සැඩ පාරෙන් බයක් නැතුව බොරුව පදිනවා නෑ නෑ එහෙනම් පුරුදු නිසා ඔරුවෙන් යනවා ඈ බලාගෙනයි ඔරුව පෙරළු නැතිව හරදර වෙනවා <laughs> පෙරළුණු පිට පෙරළුණු පිට හොඳයි කියනවා <laughs> අලියුග කාලෙට උපන්න නුවණක් කාරයෝ දෙන්නේ අතර මගදී මුණ ගැහිලා මාර්ගයක් යට ඉඳ ගන්නේ එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්කොළ පැත්තේ එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්කොළ පැත්තේ මෞපිය ගුණ දනවන ගීත ගණනාවක් ගුවන් විදුලිය සතු වනවා විශේෂයෙන් මාතාවන් අම්මලා පිළිබඳ ගුණ ගෑන ගීත බොහොමයක් තිබෙනවා පියගුණ ගීත අඩුයි. ජගත් ප්‍රේමචන්ද්‍ර කියන්නේ කවියෙක්. මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරේ. ඔහු මීට පෙර කවි පොතක් ලියා පළ කළා. ඔහු විසින් පබඳින ලද ගීතයක් ලක්ෂ්මන් හේවා විකාරණ තනුව සහ සංගීතය නිර්මාණය කරමින් මෙසේ ගායනා කොට තිබෙනවා. ඒ ගීතය ඇසූ විට මා සංවේදී වූවා. එම ගීතය ඔබේ රස වින්දනයට ඉරිදා සංග්‍රහයෙන් මෙසේ ඉදිරිපත් කරන්නට ලැබීම සතුටක්. රැට පොත් කියවත්නේ පහන් සිල වගේ නුඹ මගේ ළඟින් සිටිය හැටි මැවෙනවා පාන්දර පිනි රැටෙන හඬක් යටපත් කරන් නුඹ ලිපට කරන්වත් පත අපට අදත් පෙර පුරුතුන්දට නුඹට ඉතිරිව ඇතිද බැලෙනවා සංසාරින් කවදා හරි වහන්සේ පුබ්බ භාෂී පුබ්බ කාලේ කියලා සංකල්ප තුනක් බුදුන් වහන්සේ දේශනා කොට තිබෙනවා. කෙනෙකු හමු වුණාම මඟසිනා පෑම ඊළඟට මුදු වදනෙන් කතා කිරීම ඒ වගේම ඒ හමුවන පුද්ගලයාට ඉටු කළ යුතු යමක් වේ නම් නොපැකිල ඒ කටයුත්ත ඉටු කර දීම බුදුන් වහන්සේ අනුගමනය කළ ක්‍රියාපිළිවෙත. අපිත් ඒ ක්‍රියාපිළිවෙත අනුගමනය කළහොත් බොහෝ දේවල් දිනා ගන්නට පුළුවන්. ඒ දිනා ගන්නවා කියලා කියන්නේ ආත්මාර්ථයට ගොඩ ගහනවා කියන එක නෙවෙයි. මේ කාල පරිච්ඡේදයේදී බොහෝ අයට තේරුම් ගියා ගොඩ ගහන පොදි ගහන එකේ කිසි තේරුමක් නැහැ. යනකොට කිසිම දෙයක් අරගෙන යන්නේ හොඳ නරක කළ කී දෑ පමණයි. දෙවියන්ට කතා කරන ගීතවලින් ඉන්දියානුවන් පැවසුවේ එය රහසක් නොවේ කියලා. දෙවියන්ට කතා කරද්දී Hinduද මුස්ලිම්ද සීක්ද කියලා බෙදීම් තිබුණේ කුලවන්තයෝද කුලහීනයෝද ධනවත්ද නිර්ධනද උගත්ද නූගත්ද කියලා කිසිම බෙදීමක් නැහැ. ගැහණු පිරිමිකම ප්‍රශ්නයක් නොවේ. හැබැයි මේ භජන් ගීත ලෝකයක් රසගැන් වූවා. ආධ්‍යාත්මික චින්තන සම්ප්‍රදායට එළියක් ආලෝචනයක් ඉදිරිපත් කළා. මේ එබඳු තවත් භජන් ගීතයක් කතා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක